ධර්මානුශාසනා අද ධර්මදේශනාව සඳහා වැඩම කරමින් ධර්මාසනයේ වැඩ සිටින්නේ අනුරාධපුර ගල්කඩවල පාර කටුකෙලියාව ශ්‍රී බුද්ධ රක්කිත භික්ෂු පුහුණු ධර්මායතනය සහ පිළියන්දල ස්වාරපොළ ගඟබඩ පාර පොල්හේන වත්ත භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය පාද සියවලා පිටියේ බුද්ධ රක්කිත තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සංයුත්ත නිකායේ ගල්දූල බද්ද සූත්‍ර දේශනාව ඇසුරින් ධර්මානුශාසනාව ශාසනාව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 අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං තීති සද්ධා සම්පන්න කාර්මික පින්වත්නි ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේ අප්‍රමාණ කරුණාවෙන් දේශනා කර වදාළ ධර්මී බිඟක් ශ්‍රවණය කරන්නට ලැබෙන අපි තාම වාසනාවන්ත පිරිසක් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ලබාගෙන මෙවැනි බුද්ධෝත්පාද කාලයක ශ්‍රී මුක බුද්ධ වචනය අපි ශ්‍රවණී කිරීමෙන් ඊට අනුව නුවණින් කල්පනා කිරීමෙන් අපි සියලු දෙනෙකුටම මේ ජාත්‍ය ආදී දුකින් මිදී ලැබෙන ඒ නිර්වාණ අවබෝධයේ සාත් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා අපි හොඳ එකඟතාවයකින් යුක්තව නුවණින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරමු. අද පවත්වනු ලබන ධර්ම දේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ කන්ද සංයුක්තේ පුප්ප වර්ගයේ ගද්දුල බද්ධ සූත්‍රයයි භාග්‍යතුන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමේදී වික්ෂුන් වහන්සේලා ආරම්භයා මේ සූත්‍ර ධර්මය දේශනා කරවදාලා අනමතක් ගෝයම් වික්ඛවේ සංසාරෝ මහණෙනි මේ සසර අනවරාග්‍රය ඒ කියන්නේ කෙලවර නො වූ අග ඇතියේය අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං අවිද්‍යාව නීවරණය කොට ඇති තණ්හාව සංයෝජනය කොට ඇති භවයෙන් භවයට සැරිසරන සන්ධාවනය කරන චුති ප්‍රතිසන්දි විසින් සැරිසරන සත්‍යාගේ මුල් කෙලවරක් නොපෙනෙන බවයි භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ අවිද්‍යා නීවරණී කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දැකීමට නොදී ආවරණය කරන වසා සිටින මුලාවයි. තණ්හා සංයෝජනී කියන්නේ සසර බැඳ තබන ඇලීමටයි. සංසාරය කියන වචනේ අර්ථය අපට පැහැදිලි කරලා තියෙනවා කන්දහා නංච පටිපාටි ධාතු ආයතනානච අබ්බොච්චින්නම් වත්තමානං සංසාරෝති පවුච්චති වේදනා කියන විඳීම සංඥාව කියන හැඳිනීම සංඛාරය සැකසීම රාශිවීම විඥානයේ දැන ගැනීම යන මේ ස්කන්ධත් පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු හතරක් ඇස කන දිව නාසය ශරීරය යන ශරීරය මනස යන ආධ්‍යාත්මික ආයතනත් එකින් එකට ප්‍රත්‍යව එකින් එකට උපකාරයෙන් නොසින්දෙනසේ පවත්නා පිළිවෙලයි මේ සංසාරය කියලා කියන්නේ. ඉතින් තවත් පැහැදිලි කරගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය තණ්හාවෙන් දැඩිව අල්ලා ගැනීමෙන් උපාදානෙන් নিরතුරුවම කර්ම රැස් වෙනවා ඒකට කියන්නේ උපාදාන පච්චා භවෝ කියලා මේ නැවත උපතකට හේතු වෙන්නේ මේ භවගතියයි. යම් තැනක මේ ජීවිතය අත්හැරෙනකොට භවගතිය ප්‍රත්‍ය කරගෙන හේතුවක් කරගෙන ජාතිය නොහොත් උපත වෙනවා භවපත්‍යා ජාති කියලා පැහැදිලිව වදාරලා තියෙන්නේ ඒ බවයි. මේ ජාතියට කියන තවත් නමක් ඒ උප්පත්ති භවය. මේ ජාතිය වූ උපත නිසාම ජරාව කියන දිරීමට, ව්‍යාධිය කියන ලෙඩ රෝගවලට ශෝකේ මරණයන්ට බඳුන් වෙනවා විපාක විඳින්න වෙනවා. එහෙම වෙන්නේ එහි ඇති හැටිය යතහා ස්වභාවය නුවණින් නොදක්නාකම නිසාමයි. ඉතින් උපන් සත්‍යය නැවත නැවතත් තණ්හා උපාදානෙන් හිතනවා කියනවා කරනවා ඒ නිසා හිතීම කීම කිරීම කියන ක්‍රියාවල් එතන එතන නැති වුණාට අර උපාදාන වෙච්ච හේතුවෙන් කර්ම භවයේ නැවත නැවතත් ඇති කරනවා නැවත නැවතත් උපතකට හේතු ඇති කරනවා මේ නිසා අවිද්‍යා නීවරණය තණ්හා සංයෝජනය ප්‍රත්‍ය කරගෙන මේ සිදුවෙන සිදුවීම සංසාරයයි. ලෞකික ලෝකයා නිතරම කතා කරන්නේ අදහස් කරන්නේ සත්වයේ ස්ථීරව ඉන්නවායි කියන මතේ ඉඳගෙන බොහෝ විට කතා කරනවානේ මේ සත්‍යා මෙලවින් පරලොවට යනවා පරලොවින් මෙලවට එනවා කියලා එහෙම ලෝක විවාහාරේ කතා කළාට ඒක තමයි සම්මත ලෝක විවාහාරය නමුත් මේ සම්මත ලෝක විවාහාරෙහි පරමාර්ථ ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළේ පටිච්ච සමුප්පාදයට එකතුව ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්මතාවයට එකතුව හේතුවත් ඵලයත් එහි Nirodhayak බවයි. එහෙම අපි තෝරා ගන්නකොට යමෙක් කර්ම කරනවා නම් ඔහුම විපාක විඳී යන සාස්වත දෘෂ්ටියටපත් වෙන්නේ නැහැ. කර්ම කරන කෙනෙක්මයි මේ විපාක විඳින්නේ කියලා පිළිගන්නකොට එතන සාස්වත මතේ හැංගිලා තියෙනවා. කෙනෙක් ඉන්නවා ස්ථීරව කියන එක. එහෙම නැත්නම් අනිකෙක් කර්ම කෙරෙයි අනිකෙක් විපාක විඳී. එහෙම කතා කළොත් පිළිගත්තොත් උච්ඡේද දෘෂ්ටියකටපත් වෙනවා. මේ දෘෂ්ටි දෙකටමපත් නොවි හේතුප්‍රත්‍යයෙන් ඵල ඇති වෙනවා ඇති වෙන ඇති වෙන ඵලයන් නොපවතින බව නොදක්නා අවිද්‍යා තෘෂ්ණා නිසා නැවත නැවතත් හේතුඵල වෙන බව මැදුම් පිළිවෙතක් භාග්‍යතුන් වහන්සේ වදාළි. ඒ නිසා තමයි අවිද්‍යාවේහි නිර්වශේෂ නිරෝධයෙන් සසර පැවැත්ම නොවන බව වදාළි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මිනිසයා, දෙවියා, බ්‍රහ්මයා, പ്രേතයා, තිරිසන් සතා කියලා එක කොටසකින් අනිත් කොටස වෙන් කරගන්න හඳුනාගන්න සම්මත විවාහාරේ නමක් කතා කරනවා. නමුත් පොදුවේ යෙදෙන විවාහාරයේ තමයි වචනේ තමයි පංචස්කන්ධයක් කියන එක. මේ පංචස්කන්ධය රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංඛාරස්කන්ධය විඥානස්කන්ධය කියලා කොටස් පහකින් යුක්ත වෙනවා. අපි අපිට තේරෙන තැන ඉඳලා අපි තෝරා ගන්න බලමු මේ සත්‍යා කියන විවාහාරෙහි පරමාර්ථ අදහසට එනකොට පංචස්කන්ධය පංචස්කන්ධෙහි වෙන මේ කොටස් පහ එකින් එක රූපස්කන්ධය රූපස්කන්ධයයි කියලා පනවන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතර මහා භූතහ සතර මහා භූතින්ගෙන් ප්‍රත්‍යයෙන් හටගන්නා වූ දේට. එතකොට මේ සතර මහා භූතහ සතර මහා භූතයන් නිසා හටගත් දී අපි ලෝක සම්මතේ නම් කතා කරන්නේ ගෙයක් ගහක් ශරීරය වස්ත්‍රයක් මේ නම් කතා කරන්නේ හතර මහා භූත හතර මහා භූතින්ගෙන් හටගත් දේවලට ඒ සතර මහා භූත නිසා සහ සතර මහා භූතින්ගෙන් හටගත් රාශි වෙන දේවල් හට ගන්නවා වගේම බිඳීමටපත් වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. අපිට මෙතන හිතන්න තැනක් තියෙනවා ලෞකික ලෝකයා රූප කියන වචනේ කතා කරන්නේ තියෙන දෙයකට. ධර්මෙහි රූප කියන වචනේ කතා කරන්නේ සතර මහා භූතා සතර මහා භූතයෙන් හටගද්දී නැසීම පැහැදිලි කරන්න. හරියට පෙන පිඬක පෙන බුබුලු ඇති වෙලා නැති වෙලා යනවා වගේ. පෙන පිඬ කියලා නමක් කතා කළාට පෙන පිඬට අයිති තැන පෙන්වන්න බෑ. ඇයි ඇති වෙන ඇති වෙන පෙන බුබුලු නැති වෙනවා නැවත නැවත හේතු වේදෙනකොට පෙන බුබුලු හැදෙනවා ඒ හැදුණත් නැති වෙනවා මේ වාගේ මේ සතර මහා භූතින්ගෙන් හටගත්ත දේ ඇති වෙන්න නැති වෙනවා. ඒ ආරම්භය නමක් පනවනවා විනා ස්ථිරත්වයක් කියන්න නෙමෙයි මේ නම් පනවන්නේ. නමට අයිති දෙයක් නතර වෙලා නැති නිසා. දැන් ওই රූප කියන වචනේ 11 ආකාරයකට භාග්‍යතුන් වහන්සේ බෙදලා වදාරලා තියෙනවා. අතීත රූපය. අතීත රූපය කියලා අපි පනව ගන්නකොට අපට පැහැදිලි වෙන්න ඕනේ ඇති වෙලා නිරුද්ධ වූ ස්වභාවයක් අරඹයයි මේ අතීත රූපය කියලා හිතින් පනවන්නේ. අනාගත රූපය අනාගත රූපය අපි පැනෙව්වට නූපන් දෙයක්. නමුත් අපිට පණවන්න පුළුවන් හිතෙන් අනාගතය කියලා. ඒ වගේම වර්තමානයේ කියලා පණවන්න පුළුවන් හිතෙන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකට. ඒ සතර මහා භූත සතර මහා භූත බවවත් ඒවා හටගෙන නිරුද්ධ වෙන බවවත් ඒ දේවල් දන්නේ නැන්නේ. ඒ දැනගන්නේ ඒ අරඹය පහළ වෙන සිතුවිලි හා හිත හරහායි. ඒ සිතුවිලි හා හිත හරහා පහළ වෙන්න ඇස කන දිව නාසය ශරීරයේ මනස කියන හය ආයතනෝ හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා අතීත රූපය අනාගත රූපය වර්තමාන රූපය අපි දැන් උදාහරණයක් වශයෙන් හිතුවොත් අතීතේ හිටපු මම එහෙම පැනෙව්වට ඒ අවස්ථාව නැතිලා නැහැ අනාගතේ මම නූපන් දෙයක්. වර්තමාන මම මේ ඇතිව නැති වෙන අවස්ථාවක් අරඹයයි හිතින් පැනෙන්නේ. ඕලාරික රූප කලු හීන දුර ළඟ මේ විදිහට නම් පනවන්න පුළුවන්. එහෙම පනවා ගන්න එකට අයිති තැන අනිත්‍යයි. මේ මේ අදහස් එකතු කරලා මේ රූපස්කන්ධය කියන අවස්ථාව තේරුම් ගන්න. ඊළඟට මේ ආයතනයන් දෙස අපි නුවණ යෙදුවොත් මේ සය ආයතනීය සැකසුනේ කර්ම ප්‍රත්‍යයෙන් කර්ම හේතුවක් මුල් වෙලයි. භාග්‍යතුන් වහන්සේ කම්ම සූත්‍රේ වදාලා චක්කුම් වික්කවේ පුරාණං කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියං දත්තබ්බම් මහණෙනි ඇස ප්‍රත්‍ය විසින් එක්ව කරන ලද චේතනා විසින් පිළියෙල කරන ලද වේදනාවට වාස්තුයයි දැක්ක යුතු පැරණි කර්මයකි. මේ විදිහටම සය ආයතනය ගැනම වදාරලා තියෙනවා. ඒ නිසා ප්‍රතිසන්දේක්ෂණේහි ඒ මෞප්‍යංගේ ප්‍රත්‍යවීමක් භවගති වූ කර්මප්‍රත්‍යක් වස්තු රූපේහි පිහිටීමක් මෙතන මේ වස්තු රූපය කියලා කියන්නේ ඕලාරික තැනකට නෙමෙයි රළු තැනකට නෙමෙයි ඊතා සියුම් ශක්ති විශේෂයක් ආරම්භ වුණා. ඒ වස්තු රූපේ ප්‍රත්‍ය කරගෙන වේදනා සංඥා සංඛාර විඥාන යන සිතුවිලි හා සිතුවිලි දැන හිතක් ඒ වස්තු රූපේ සමගම ඔවුන උන්ට ප්‍රත්‍යව එකවර හටගන්නා බවයි සහජාත ප්‍රත්‍ය කියලා දේශනාවේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම මේ ධර්මතා අන්‍යෝන්‍ය වුණොන්ට ප්‍රත්‍ය වෙනවා. එහෙමයි මේ ආරම්භ වුනේ. කන්දානම් පාතුබාවෝ ස්කන්ධයාගේ පහළවීමත් ආයතනානම් පටිලාභෝ ඇස කන දිව නාසය ශරීරයේ මනස යන මේ ආයතනයගේ ලැබීමත් තමයි මේ જાතිය කියලා කියන්නේ. ඉතින් මව කුසේදී ඒ සුදුසු ඍතුවක් මව ගන්නා වූ කන බොන ආහාරයත් හේතු කරගෙන ආස්වාස වාත්‍යත් උපකාර කරගෙන දිල දිලා යන රූපාංශු වෙනුවට වැඩිපුර වැඩිපුර රූපාංශු හැදුනා. ඒ පැවැත්මට ආයු ශක්තිය ජීවිත ඉන්ද්‍රිය උපකාර වුණා. මවගේ සම්බන්ධය අත්හැරුණාට පස්සේ මේ මොහොත දක්වාම ප්‍රස්වාස වෙනකොට මේ ආස්වාස ඕන වෙලත් වෙනවා. වැය වෙන වැය වෙන ආහාර සපේනවා. දිර දිලා යන කොටස සුද්ධ පවිත්‍ර කරනවා. ආරම්භක ආයු ශක්තිය තවත් පැවතෙනකම නිසා ක්‍රියාත්මක වෙන නිසා අර නැසෙමින් ඇති වෙමින් නැසෙමින් ඇති වෙමින් මේ ආයතනෝ ක්‍රියාත්මක වෙන බව අපට පැහැදිලි කරගන්නට පුළුවන් මේ ඇසාදී මේ ආයතනයන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ගෝචර වස්තු හමු වෙනකොට තමයි අර මුලින් පැහැදිලි කරපු විදිහට රූපස්කන්ධය විඳීම කියන වේදනාව සංඥාව කියන හැඳිනීම මේ වේදනා සංඥාවන්ගේ සැකසීම සංස්කරණය සංඛාරය විඥානය කියන දැන ගැනීමකට බඳුන් වීම කියන මේ පංචස්කන්ධය ඇති වෙන්නේ මේ පංචස්කන්ධ ඇහැ නිසා කන නිසා දිව නිසා නාසය නිසා කය නිසා මනස නිසා ඇති වෙනව නැති වෙනවා. හැබැයි එක ඉන්ද්‍රියක් ක්‍රියා කරන අවස්ථාවට අනිත් ඉන්ද්‍රිය පහ ක්‍රියා කරන්නේ නැහැ. ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අතහැරනකොට අනිත් ඉන්ද්‍රිය ක්‍රියා කරනවා. ඒ නිසා නිරතුරුවම මේ ස්කන්ධයාගේ පහළවීම නිරුද්ධ වීම වෙනවා. නැවත නැවතත් හේතුප්‍රත්‍යයෙන් මේ ආකාරයට ස්කන්ධ පහළ වෙනවා. අපි එක කොටසක් බැලුවොත් දැන් ඇහැ ගැන අපි පැහැදිලි කළා මුල පටන්ම හේතු ප්‍රත්‍යයෙන් අටගත්තා වූ මේ චක්කු ප්‍රසාදය මේ මොහොත දක්වාම ආහාර ප්‍රත්‍යයෙන් පැවතෙනවා කියලා. කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තා වූ ඇහැ ආහාර ඍත්වෙන් පැවතෙනවා. ඒ නිසා තමයි ලබා දෙන ආහාරය අන් පරිද්දකටපත් වෙලා ලේ ධාතුවක් පාටපත් වෙනකොට ලේ ධාතුව මේ ආස්වාස වාතයත් එක්ක සංයෝග වෙලා හදවතට වැටිලා හදවත පුරා පැතිරෙනකොට මුළු ශරීරේ පුරා උණුසුම ලැබෙනවා. මේ සීතල වෙන ශරීරයට මේ උණුසුම ලැබෙනකොට උණුසුම වළක්වලා ක්‍රියාකාරී භාවය ඇති වෙනවා ප්‍රසාදය ඇති වෙනවා මේකට ජීවිතේන්ද්‍රිය උපකාර වෙලා තියෙනවා ආයු ශක්තිය ඒ නිසා මේ චක්කු ප්‍රසාදය ඇතිව නැති වෙන ධර්මයක් මේ ආස්වාස ප්‍රස්වාසය ගැන මොහොතක් හිතුවත් මේ චක්කු ප්‍රසාදය ඇතිව නැති වෙනවා කියලා යමකට වටහා ගන්න පුළුවන් අනිත් අනිත් ප්‍රසාදත් ඒ විදියයි මේ චක්කු ප්‍රසාදය කියන පැහැදිලිතාවයට ආලෝකයක් ඇති විට ගෝචර වස්තුන්ගේ ඡායාවක් වැටෙනවා ප්‍රතිබිම්බයක් වැටෙනවා හරියට කැඩපත ඉස්සරහට යනකොට කැඩපතට මූණේ ප්‍රතිබිම්බය වැටෙනවා වාගේ නමුත් චක්කු ප්‍රසාදයක් ආලෝකයක් ඉදිරියෙන් ගමන කාරණයක් ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්ත නිසා අර ප්‍රතිබිම්බයත් ඇතිව නැති වෙන දෙයක්. ඒ ප්‍රතිබිම්බයේ ආරම්භය සිහිවීමක් වෙනවා. සිහිවීම නිසායි රූප දැනගන්නා හිත චක් විඥානේ පහළ වෙන්නේ. ඒ ඡායාව වැටෙනකොට සිහි වෙන්නේ ආරම්භයේ පටන්ම මේක කර්මප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් නිසායි. ඒ වගේම ජීවිතේ මේවා යම් වයසක ඉඳන් සිහියට නැගෙන්න කරුණු භාවිත වෙච්චිකම නිසායි. මෙන්න මේ කරුණු එකතු කරලා බලනද මේ ප්‍රතිබිම්බය ආරම්භය සිහිවීමක් වෙලා රූප දැනගන්නා වූ සිත චක්කු විඥානයේ පහළ වෙන හැටි. එහෙමනම් මේ චක්කු විඥාණයට දැනගන්න ලැබෙන්නේ සිහියට නැගෙන කාරණයයි. අර චක්කු ප්‍රසාදයට ගෝචර රූපයේ හමුවීම ප්‍රතිබිම්බේ වැටීම ආරම්භය විතරයි. එතන අනිත්‍යයි. භාවිතාවිච්ච ආකාරයක් සිහියට නැగిලා තමයි මේ දැන ගැනීම වෙන්නේ. උදාහරණයක් කිව්වොත් කරවලේ කෙනෙක් යනකොට සර්පෙක් ඉන්නවා. බය වුණා. විදුලි පන්දම අල්ලලා බලනකොට ලනු කෑල්ලා. එහෙමනම් ප්‍රතිබිම්බ එකක් 100ට නැගිලා දැනගත්ත එක එකක්. දැන් අපි කියනවා එතන වැරදුනා කියලා. විදුලි පන්දම අල්ලලා බලනකොට ලනු කෑල්ල කියලා නිවැරදිව දැනගත්තා කියන්නේ. ඒ දැනගත්තෙත් ලනු කෑල්ලද ලනු කෑල්ලක ආකාරයක්ද මේ හිතට පහළ වුනේ. ඒ ලනු කෑල්ල කියන්නේ ලනු ආඹරලා තියෙන්නේ අපි කියමුකෝ කොහොලනුව තත්තොලි. තත කියන්නේ සතර මා ධාතුන්ගේ ඇතිව නැතිවීමක්. එහෙම නිවැරදි දේ දැනගත්තා කියලා අපි කීවට යථාර්ථ වශයෙන් උතන වැරදි. ඇතිව නැති වෙන දේ ලෝකයේ ඇති බවකට දැනගෙන තියෙන්නේ. මෙන්න මේ නිසා ඔතන රූපස්කන්ධේ නොවේ උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. කාමාදී ආශ්‍රයන් එකතු කරගෙන එතකොට දැඩි ඇල්ම එකතු කරගෙන යම් යම් දේවල් දිහා බලනවා. එතකොට ඒක ඒ දැනගැනිල්ල ඇති වෙනකොට ඒක රූප උපාදාන ස්කන්ධය වෙනවා. ඒ සමග වෙන අනිත්‍ය ස්කන්ධත් වේදනා උපාදාන ස්කන්ධය වෙනවා. විඳීමක් ඇති බවක්. හඳුනන්නේ දෙයක් කෙනෙක් බව. සංඥා උපාදාන ස්කන්ධය. සංස්කරණය වීම සැකසීම ලෝභාදී ගති එකතු වෙලයි වෙන්නේ. විඥාණයකට බඳුන් වෙනවා. මෙන්න මේ නිසා අපිට පේනවා ඒ ඒ උපාදානස්කන්ධයන් ඇතිව නැති වී ගියත් අර කර්ම භවයේ සැකසෙනවා කියන එක. මෙන්න මේකයි කර්ම සැකසෙනවා කියන්නේ. ඇස කන දිවනාසයේ ශරීරය කියන ඉන්ද්‍රිය පහ අරඹය සිහිවීමක් නොවනකොට මේ භාවිතාවිච්චි භවගතිය මුල් වෙලා මනීන්ද්‍රිය මුල් කොට සිහියට නැගෙනවා. මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං කියලා ධර්මයේ පෙන්නලා තියෙන්නේ. මේ මනස කියන්නේ සිහියට නැගෙන්න භාවිතා කරන්න පුළුවන් ශක්තියක්. ආරම්භයේදීම අර වස්තු රූපේ මුල් කොට පිහිටියේ. අද දක්වාම මේ ඍතු ආහාරයෙන් ප්‍රත්‍ය ලැබමින් ක්‍රියාත්මකයි. ඒ නිසා භාවිතා වෙච්ච දේවල් සිහියට නැගෙනකොට කියන්නේ ධම්ම කියලා. ඒ දැනගැනිල්ල මනෝ විඥානයයි. අපි ධර්ම පෙළටේම කතා කරුවට ගැඹුරු කල්පනාවකට වැටෙනකොට හීනයකටපත් වෙනකොට මමත් ඉන්නවා මා වටා පරිසරයකුත් තියෙනවායි කියලා දැනගනිමින් ඒවත් තණ්හා උපාදානෙන් භාවිතා වෙන්නේ. ඒ නිසා ජීවිත අවසානයේ දක්වා මේ ගතිය අත නොහැරුණොත් කර්මක් ඡය වුණානේ මේ කර්ම මේරුවා. ඒකයි මෙතන කර්ම භවය කියන වචනේ පෙන්වන්නේ. භවපත්‍යා ජාති. එතෙන් උප්පත්ති භවය කියලා පෙන්වන්නේ. මේ මේ ගතිය අත නොහැරුණා. ඔන්න ඕක තමයි අවිද්‍යා නීවරණය තණ්හා සංයෝජනයේ පැවැත්ම. ඉතින් පෘථග්ජන හිත නිතරම බලන්නේ අනුවණින්. ඒ කියන්නේ බලන්නා වූ මම ඉන්නවා බලන්න දෙයක් තියෙනවා කියන පිළිගැනිල්ල තුලයි. අනිත් අනිත් ක්‍රියාකාරකම් තුලත් හේතුප්‍රත්‍යයෙන් වෙන ක්‍රියාවක් දිස නෙමෙයි බලන්නේ ක්‍රියා කරවන්නෙක් ඉන්නවා කියන පිළිගැනිල්ල තුලයි වින්දනය කරන්නේ. මේ ආස්වාදනයන්ගේ తాවකාලික බව ඒ වගේම කර්ම රැස්වීම නිසා જાතියක් වශයෙන් බොහෝ ආධිනවයන්ට බඳුන් වෙන බව නොපෙනෙන මේ අවිද්‍යාව නිසාම නැවත නැවත කාමාදී ආශ්‍රයන් අසුරු කරනවා ඒ නිසා මේ ආශ්‍රයන් නිසාම අවිද්‍යාව වෙනවා අවිද්‍යාව නිසාම නැවත නැවත ඇසුරු කරනවා. මෙන්න මේ නිසයි මේ සසර කෙලවර නොවූ අග ඇතියේ මුල් කෙලවරක් නොපෙනී කියලා භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. ඒ මේ ගද්දුල බද්ද සූත්‍රෙහි භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව වදාරනවා. යම් කලක මේ මහා මොහොද මහා මොහොද සිදෙනවා. වියලෙනවා. ඒ වගේම නොවෙනවා. එබඳු කාලයක් වීමය. සිනේරු පර්වතය දැවෙනවා වෙනසෙනවා නොවෙනවා. යම් කාලෙක මේ මහ පොළව දැවෙනවා වෙනසෙනවා නොවෙනවා එබඳු කාලයක් වීමය. මහණෙනි අවිද්‍යා නීවරණ කොට ඇති තණ්හා සංයෝජනයේ කොට ඇති සත්‍යංගේ දුක් කෙලවල කිරීමක් මම නොම දකිමි කියලා. මේ මහා මොහොත සිනේරු පර්වතය මහ පොළව සතර මහා භූතීන්ගෙන් හටගත් නිරුද්ධ වෙන ධර්මතා. ඒ දේවල්ම ප්‍රත්‍ය කරගෙන තමයි අර අනුවණින් සිහිවීම ඉදිරිපත් වෙලා දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවයි කියලා තණ්හා උපාදානෙන් භාවිතා වුනේ. උපාදානෙන් භාවිතා වීම නිසා කර්ම භවයේ සැකසෙනවා කියන්නේ යම් ශක්තියක්. අර සියල්ල විනාශ වෙලා ගියා. අර භව ශක්තියේ හැකියාවක් තියෙනවා නැවත නැවත ಜಾතිය හට ගන්න ඕන. අපි හිතන්න එපා මේ පෘථිවිය ගැන විතරක්. මේ අවකාශය අනන්තයි. එහෙනම් මේ අනන්ත වූ අවකාශ ධාතුව තුල තමයි මේ සියල්ල රාශි වෙලා තියෙන්නේ. ඒ නිසා රාශි වුණු සියල්ල නොපැවතී කියත් ඒ පිළිබඳව දැනගන්නා හිත ඇති වී ඇති වී නිරුද්ධ වී ගියත් භව ගතිය ප්‍රත්‍ය කරගෙන මේ අනන්ත වූ අවකාශ ධාතුව තුලයි මේ ජාති වීම හට ගැනීම. ඒ නිසා එහි සියල්ල වෙනසී ගියත් මේ අවිද්‍යාව නීවරණේ තෘෂ්ණා සංයෝජන නිසා දුක් කෙලවර කිරීමක් නොම දක්මි කියලා භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. ගද්දුල බද්ද සූත්‍රය කියලා මේ සූත්‍රයට පෙන්වන්නේ ගද්දුල කියන්නේ ධම්වැලකට යදමකට. ධම්වැලකින් සුනකෙක් මහා ශක්තිමත් තැඹක හුලක බැන්දොත් ඒ සුනකයා ඒ තැඹ වටා තමා කැරකෙන්නේ පෙරලෙන්නේ. තැඹ ඉක්මවා යන්න බෑ. ඒ වාගේ සුනකයා උපමා කරලා තියෙනවා පෘථජන හිතට. දන්වල උපමා කරලා තියෙනවා දෘෂ්ටියට. මේ ඇතිව නැති වෙන ලෝකයේ ඇති බවට ගන්න දෘෂ්ටියට. බන්ධනේ උපමා කරලා තිනවා තණ්හාවට. තැඹ උපමා කරලා තියෙනවා මම මගේ මම වෙමි කියලා පිළිගන්නා උසක්කාය දිට්ඨියට. ඉතින් මේ සත්‍යය ඒව තමයි පෙරලෙන්නේ. ඒව තමයි දිවන්නේ. ඒ නිදීමක් උනේ නෑ. ආර්යයන් වහන්සේලා වදාළ ධර්මයේ නොදක්නා ආර්ය ධර්මයේ නොහික්මුණු ආර්ය ධර්මෙහි අදක්ෂ අසෘතවත් පුතඥයා රූපං අත්තතෝ සමනුපස්සති රූපේ තමා වශයෙන් දකිනවා මේ සතරමා භූතයෙන් අට ගන්නා වූ රූපය ඇති වෙනවා නැති වෙනවා කියලා නොයි දකින්නේ රූපේ තමන් කියලා දෘෂ්ටියකින් දකින්නේ තමන් කියලා කෙනෙක් ඉන්නවා ඒ තමාගේ රූපය කියලායි දකින්නේ රූපවන්තං වාත්තානම් අත්ථනිවා රූපං තමා තුල රූපේ තියෙනවා කියලා දකිනවා බලන්න සීනියක් පේනකොට හිත තමා කොට පිළි අරගෙන තමා තුළ රූපේ තියෙනවා කියලා දකිනවා. ඒ වගේම රූපස්මින් ආත්තානං ඒ රූපෙහි තමා කියලා දකිනවා. මේ දෙක එකිනෙකට වෙන් කරන්න බෑ එතන. රූපේ තමා තමා රූපය. මේ විදිහටම එකක් දෘෂ්ටිගත වෙනකොට වේදනාව සංඥාව සංඛාරයේ විඥානියත් ආත්ම දෘෂ්ටිමයි දකින්නේ. අක්ඛය දෘෂ්ටියට එකතු වෙලයි දකින්නේ. ඒ අනුවමයි දුවන්නේ. ඒ අනුවමයි පෙරලෙන්නේ. මේ නිසා තමයි මේ සත්‍යයට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දැඩි වෙහෙතෙන් මිදීමක් වෙලා නැත්තේ. ආර්යයන් වහන්සේලා දක්නා ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මන සෘතවත් ආරි ශ්‍රාවකයා න රූපං අත්තතෝ සමනුපස්සති රූපේ තමා වශයෙන් නොදකි. ඒකට මේ පින්වතුන්ට කරුණු පැහැදිලි කළා. රූපය ඇති වෙන නැති වෙන හැටිත් පැහැදිලි කළා. රූපය දෘෂ්ටි ග්‍රහණයෙන් ගත්ත ගතිය යනත් පැහැදිලි කළා. එහෙම ගත නොහැකි. රූප රූපං වන්තං වාත්තානං තමා රූපවත් කොට ගන්නවත් බෑ. න අත්ථනිවා රූපං තමා තුල රූපේ ඇති බව නොදකි. න රූපස්මින් වාත්තානං රූපෙහි තමා ඇතැයි නොදකි මෙන්න මේ විදිහට රූප නාමයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ක්‍රමය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ ගැන මෙනෙහි වෙන්න ඕනේ. ඒක එදිනෙදා ජීවිතය තුළ ප්‍රායෝගික වෙන්න ඕනේ. එතකොට තමයි අර සක්කාය දිට්ඨිය කියන කය වටාම රූපේ වටාම දුවන දෘෂ්ටිය නොපිළිගැනීම වෙන්නේ. එතකොට ඒ අනුව නොදි වෙන්නේ නොපරලෙන්නේ. ಜಾති ජරා මරණ ශෝක වැළපීම් කායික දුක මානසික දුක දැඩි වෙහෙස ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ මිදීම වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළේ දුක කියන තැනට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලානේ වදාරලා තියෙන්නේ එතකොට පංච උපාදානස්කන්ධයගේ මිදීම වෙනවා. උපාදානස්කන්ධයන්ගෙන් මිදීම වෙනවා කියන්නේ අර ජාති ජරා මරණ ශෝක වැළපීම් කායික දුක මානසික දැඩි වෙහෙසකටපත් නොවි අපිට මාර්ගඵල පිළිවෙලින් උතුම් නිවන සැනසීම සාක්ෂාත් කරගන්නට පුළුවන්කමක් ඇති වෙනවා. ඉතින් මේ පින්වතුන්ට මේ ධර්මයේ නැවත නැවතත් මෙනෙහි කරගෙන ජීවිතයට එකතු කරගෙන ජාති ආදී දුකින්තර උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. අවසරයි ස්වාමින් වහන්සේ. සියලුම පින්වතුන්ටත් උතුම් නිවනින් සැනසීම වේවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුං සදා ධර්ම ශ්‍රවණාන් සංසේ කරනකොට උතුම් නිවනින් සැනසීම වේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු